අවසරයි ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දෙවෙනි දවසට අපේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි අදත් ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපේ සැසිවාරය ආරම්භ කළ දෙන විදියට අවසරයි ස්වාමීන් වහන්ස කොම ප්‍රශ්න 18ක් ලැබිලා තියෙනවා එක ප්‍රශ්නයක් භාවනා ධර්මදේශනාව සම්බන්ධව අනිත් ප්‍රශ්න ඔක්කොම කමටහන් සම්බන්ධයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආදුනික යෝගිනියක් වෙමි. ආනාපාන සති භාවනාවට ඊයේ හා අද යොමු වීමට උත්සාහ දැරුවද සිත විසිර යයි. හුස්ම රැල්ල හසු නොවේ. උරේහිස් දෙකකුල් වේදනාගෙන දේ. කරුණාකර කළ යුතු දේ පහදා දෙන්න. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ඔය තේ කියන්නේ වාඩිනාට පස්සේ දැනෙන උරහිස් දෙපතුල් වේදනා නම් ඒ වේදනා පිළිබඳව අවධානය යොමු කරගෙන ඉන්න. ඒ වේදනා දැනෙන්නේ කොහොමද? කපනවා වගේද, පුච්චනවා වගේද, අනිනවා වගේද, අඹරනවා වගේද? එක තැනකද ඇවිදිනවද? ආදි වශයෙන් මේ වේදනාවල ස්වභාවික ලක්ෂණ බලන්න. මම ඊයේත් මතක් කරා භවනාදී නෑ බෑ කියන දෙයක් නෑ. වාඩිනාට පස්සේ පේන දේ කියන එක නෙතියේ. ඒ නිසා වේදන නොආ යුතුයි ආනපානෙ පැමිණිය යුතුයි කියන ටික තමයි අපි භාවනා අයින් කරන්න හදන්නේ. වේදන දේ ගැන විස්තර ලියන්නේ මේ වේදනාවේ ස්වභාවික ලක්ෂණ. කොතරම්ද වේදනාව තියෙන්නේ කොහොමද දැනෙන්නේ? ඒකේ සටහන් ඒකේ ආකාර ටික බලන්න. එතකොට භාවනා දිගේ ගමනක් තියෙනවා. ආධුනිකයන් විතරක් නෙමෙයි මම කියන්නේ. ඔක්කොටම එච්චරයි. ඒ නිසා මූලිකමටන් උපදේශ නැවත ඇසීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒකේ කිසිම තැනක කියලා නැහැ. මේ ආනපන වණයන්දී කියලා. පේන්න ඉඩ තියෙනවායි කියලා තියෙනවා. ඉතින් ඒ කියන වචනේ කොච්චර පටලවා ගන්නවද? ඉතින් ඒක ලොකු ඒ වගේ දේවල් දෙ ලොකු සේවයක් සිද්ධ වෙනවා කමඨාන් සුද්ධ කිරීමෙන්. නොවුනොත් sannivedanayak නැහැ. දවස් හතර පහක් ඉඳලා ගෙදර යයි. ඉතින් අද ආපේක ස්තුතියි. ඒ නිසා ඉඳ ගන්නකොට දැනෙන වේදනාව නම් වේදනාවේ තටහන් ආකාර අලගිය මුලගේ විස්තර ඉදිරිපත් කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගරුතර ස්වාමින් වහන්සේ කයට සිත යොමු කර සිටින විට වම්නාසයෙන් පමණක් හුස්ම ප්‍රකටව දැනෙනවා. දකුණු නාසයට සිත බලෙන් වගේ බලා සිටින විට හුස්ම යාන්තම් දැනෙනවා. නමුත් ප්‍රකටව දැනෙන්නේ වම්නාසයෙන් පමණි. මේ භාවනාව අඩාල හේතුවක් වේද? මෙත් සිතින් එය පහදා දෙනමෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔය ඉතරලේ කරන ආනපන පේන්නේ මන්නේ දැන් මෙයාට ප්‍රශ්නයක් තියෙනවා ඒක පුඩුවකින් පේන්නේ කියලා. ඒක නිසා මොන දේ හම්බුණත් හිත දැන් ඔව් සෝවන් වෙනකන් සැකේ කියන එකේ මුළු දවස පුරාම සැකේ ජීවත් වෙන්නේ. ඔය කතාවද බඳිනවට වැඩිය දික්කතාවද වෙන්නේ ඔය මිත්‍යාචාරය නිසාම නෙවෙයි සැකේට. බේරන්න බෑ. ඒ නිසා පේන දේ දිගේ යන්න. අනිත් එක හොයන්නත් එපා දකුණු නාසුඩේ හොයන එකම වෙහසක්. ඒක අනිවාර්යයෙන්ම දරත පරිලහා ඇති කරන මට පේන්නේ වන්නාසුනේ ඒක දිගේ බලانے යන්න. ඉතින් බලන්න යනකොට ඊටු ටික පෙනෙයි. පේනවන් නම් ලියන්න. ඉතින් ඒක හොයන්න එනවයි කියලා කියන්නේ කාමී. ඒක තමයි කාමී කියන්නේ. තීන දේ තියේදී තව එකක් හොයන. ඉතින් බුදුසජාණන්ති කියලා තියෙන මේ වෙනුවට පේන දේ කියන්නේ. නිද උදාසීන අරමුණට හිත දාලා ඉඳගෙන ඉන්න කයට හිත දාලා පේන දේ කියන්නේ. ඒ නිසා පළවෙනි කරාට වැඩිය මේකේ යම් ප්‍රමාණයක් ඉදිරියක් පෙන්නනවා. ඒ දෙන්නටම සමාන සැකයක් තියෙනවා. ඉතින් අර දෙවෙනි කරාට මම කියන්නේ මේ පළවෙනි එකන කලින් ප්‍රශ්නේ අපි සාකච්ඡා කරපු නිසා තේරෙනවනේ ඒකවත් නැහැ. මෙයාට පේනවා අඩු ගානේ වම්නාසුඩු ඒක දිගේ පුළුවන් තරම් බලන්න. වම්නාසුඩිය වම්නාස්කුඩුවට හුස්ම රැලි කීයක් එක දිගට බලන්න පුළුවන්ද? ඒ දැනෙන හුස්ම දැනෙන්නේ සීතලටද උණුසුමටද පීඩිගෑමක් විදිහටද කම්පනයක් විදිහටද චංචලයක් විදිහටද කියලා දැනෙන එකට ප්‍රේම කරනවා නම් නොදන්න දේවල් ගැන චෝදනා කරන්න වෙලාවක් ඉන්නේ නැහැ. ගරුතර ස්වාමින් වහන්ස ආනාපානය ආනාපානය හොඳට වැඩමින් පවතින මොහොතේදී ටික වේලාවකින් කය තද වී ඔළුවත් තද තද උනේය මා බියටපත් විය ස්වාමින් වහන්ස මට පහදා දෙනමෙන් දෙනු මැනවි යම් වරදක් ඇත්නම් ඔය ඒකේ නා කියන්න කැමැතිද ඒ කය හිස තද වෙන වෙලාවේ මේ සතිය නිසා ඒක දැනුණද එහෙම නැත්නම් මේක සතියේට අරියාදුවක් විදිහට දැනන කියලා නිසා සතිය තියෙන නිසා ලැබිච්ච ආනිසන්තයක් පළපරෝජනයක් විදිහට ඒ ඔළුව කය තදවීම දැනුනේ එහෙම නැත්නම් මේ සතියට ආපු කරදරයක් විදිහට කියන එක කමචි දාත උස්සන්න ඒ ලියපු එක්කනකට උත්තරයක් දෙන්න මේ කයේ දැනෙච්ච දේවල් සතිය තියෙන නිසා Tamanට දැනගත ලැබිච්ච ආනිසංශද එහෙම නැත්නම් සතියට අරියාදුවක්ද මයිකේකට කතා කරන්නේ පතගතියක් දැන්නේ ඔව් හරි එතකොට ඒ තද ගතිය උසුන දිනියාවට පස්සේ එන තද ගතිය සතිය තියෙන නිසා කයට සතිය ආපු නිසා දැනෙච්ච ආනිසංශයක් වදිරද පේන්නේ නැත්නම් සතිය වඩා ගැනීමකට කරන අරියාදුවක් විදියට ඉච්චරයි දැනගන්න තියෙන්නේ මේ සිහිය තියෙනවා නම් දැනෙන හැම දෙයකටම අපි වෛර කරනවා. ඉතින් එතකොට කොහොමද අපි ඉස්සරහට ගමනක් යන්න එපා හොමිම පොඩ්ඩක්. අදිසෙපා. ඒක නිසා මේ ආනාපාන දිගේ පවත්වපු සතිය දැන් පෙන්නනවා. මොකද අතන කැක්කමක් තියෙනවා. මෙතන පිපුරුමක් තියෙනවා. ඒ තියේදී සතිය තියෙනවා නම් අපිට ඒකනේ අපිට ජාම බේර ගන්න ඕනේ ඒකනේ. නමුත් අපේ හිතට බයක් එනවා, චකිතයක් එනවා. මේක වැරදිලාද කියලා. ඉතින් ඒක ඒ කියන්නේ ආධුනිකයර තියෙන ප්‍රධානම බාධාව හරි දේ කරනකොට විතරයි සැකේ එන්නේ. වැරදි කරනකොට එන්නේ නැහැ. ඉතින් ඒ තියේදී බලන්න මේ මේ ඔක්කොම වෙද්දී පළවෙනි එකනා කියනවා මට ආනපන පේන්නේ කය රිදෙනවා. ඒ රිදෙන කොට සතිය තියනවාද? දෙවෙනි එක නා කියනවා මට වම දැනෙන්නේ දකුණ දැනෙන්නේ වම දැනෙනවා. ඒ ටිකේදී සතිය තියනවාද? දැන් කියලා වම වම දකුණ දෙකම දැනිලා ඒක නැති වෙගෙන යනකොට කයි යම් යම් තැන්වල අනිකුත් කම්පන චංචල සද්ද වේදනා එනවා. ඒකෙන් අදහස් කරන්නේ සතිය තියෙනවා කියන එකද නැත්නම් සතියට අරියාදුවක්ද කියලා බැලුවොත් සතිය තියෙනකොට විතරයි ඌ අපි දන්නේ. සතිය නැත්තම් නන්නත්තරයි අතීතේ ජීවත් වෙන්නේ අනාගතේ ජීවත් වෙන්නේ අරයම ගැන අහන්නේ ටෙලිවිෂන් බලන්නේ පත්තර බලන්නේ ඒකට දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි කවදද ඉගෙන ගන්නේ මේ සතිය තියෙනකොට දැනෙන දේට අනුග්‍රහ කරන්න ඒකට සප්පාය කරනු සලසලා දෙන්න ඒකට උදව්වක් කරන්න ඉගෙන ගන්න කොච්චර කල්යයිද. ඒ නිසා කමඨාන සුද්ධ කරගන්නේ කවුරු ඇවිල්ලා කොයි විදිහෙන් අපිට උලිහිලි පෑවත් කරදර කරත් සතිය තියෙනවා නම් ලකුණු ලැබෙනවා. එතකොට ගොඩාක් විශ්වාසයක් එයි. අර බය චකිත වෙනකොට සද්ධාව ඇති වෙනවා. මේ වේදනාව තියෙද්දි සතිය තියෙනවා. මම මේ අන්නාසුඩේ විතරක් දැනන සතිය තියෙනවා. නාසුරු දෙකම දැනෙන්නේ නැතුන සතිය තියෙනවා. ආන්නේ විදිහට මේ කමඨාන සුද්ධ වෙනවනම් ඒ ලියුල් ලියපු තුන් දෙනාටම ස්තුති කරන්න. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ භාවනා කරන අවස්ථාවවලදී මා තුළ ඇති වූ හැඟීම් 1 ආස්වාස ප්‍රස්වාස කිරීමේදී පැය භාගයක් පමණ ගිය පසු ආස්වාස ප්‍රස්වාස නැති වී යයි. නැවත ටික වේලාවක් ගිය පසු නැවතත් ආනාපාන සතිය වැඩේ. දෙක ඔය අතරතුර දන හිසේ වේදනාවක්ද ඇතිවේ. ඒ වේදනාව සිහි කරන විට එයද නැති වී ගියේය. වේදනාවට හේතුව ගැන සිතන විට එය ධාතු වල ස්පර්ශයක්ද යන්න සිතුනේ. 3 සමහර විට සිතුවිලිද ඇතිවේ. ඒ සිතුවිලි නීවරණ ධර්මවලට යොදා තරමක් දුරට බැලිය හැකිය. 4 පැයක් පමණ භාවනා කරන විට සිතුවිලි ඇති වෙලා නැති වෙලා යන බව පෙනේ. පහ සක්මන් කරන අවස්ථාවවලදී යටිපතුලට තද ගතිය, සීතල ගතිය, රස්ණය ඇතිවේ. එය ධාතු ගුණයක්ද යන්න සිතේ. ප්‍රමණයි. මේකදී ඇත්තටම අර මුලින්ම විනාඩි 30ක් විතර ආනාපානය කරනවායි තියෙනවා. ඒක වැටෙන තැනක් හෝ ආශ්‍රපසාසී ගුණයක් සටහනක් ආකාරයක් මොනවත් ලියෙන්නේ ඒක තමයි අත්‍යවශ්‍යම දේ. භාවනා කරනකොට මූල කර්මස්ථානට කොයි වෙලාවක හෝ හිත ගියා නම් ඒක පිළිබඳ විස්තර වලින් රචනෙ පුරවන්න. අනිත් ඔක්කොම වල්පල්. දැන් මේක ඒක නොකිය අනික ඔක්කොම පුරවලා තියෙනවා. හැබැයි සක්මනේදී වම තිනකොට තද ගතිය මෙලෙක් ගතිය දැනුණයි කියලා ලියලා තියෙනවා. ඒ නිසා මේක තව සංවර්ධනය කරන්න පළවෙනි විනාඩි 30දී ලැබෙන ආනාපානෙ පුළුවන් තරම් විස්තර සහිතව ලියන්න. ඒතර කෙලෙස් ඔක්කොම අයින් වෙනවා. බය වෙලා අයින් වෙන්නේ. මොකද Taman දන්නවා දන ලියවිය යුතු දේ ලියන්න දනවා. කිය යුතු දේ කියන්න දනවා. බලිය යුතු දේ බලන්න දනවා. දැන් බැලුවේ නැහැ කියලා මං චෝදනා කරන්නේ නැහැ. දැනුනේ නැහැ කියලා චෝදනා කරන්නේත් නැහැ. නමුත් ඒක නොලිය ඉන්නේ මායයට පක්ෂ වෙලානේ. බුදුහමනට පක්ෂ වෙලා නෙවෙයිනේ. බුදුජානනාතර පක්ෂ වුණා නම් කියද හැකි මම විනාඩි 30ක් පාන රත්ති හේම මට ආනපාන වැටුණා මෙන්න ආස්වාසය මෙන්න ප්‍රස්වාසය මට වැටුණේ නාසිකාග්‍රේ නැත්නම් මට වැටුණේ උඩුතොලේ නැත්නම් මට වැටුණේ පපුවේ කොතනද වැටුණා ආන්නේ විස්තර ටික ලිව්වනම් බුදුරජාණන්සේ ඉස්සරහට ඒ වැදගත් තොරතුරු නොලීම හරහා ඒ වගේම අනික් තොරතුරු වලින් පොරෝපු එක හරහා අපි අර මුල් තැන දිය යුතු කෙනාට මුල් තැන දීලා නැහැ. මොකද ඒ ආරේ වෙනස් වෙලා තිනවා සක්මන ගැන කියනකොට පයට පෑගෙන විස්තර ටිකක් කියනවා. අන්නේ විදිහට මේ මූල කර්මස්ථානට සම්බන්ධ තොරතුරු ටික මොකක්ද දන්නේ මූල කර්මස්ථාන. ඉඳගෙන ඉන්න ඉරියව් වෙන්න පුළුවන්, වම්නාසුඩු විතරක් වෙන්න පුළුවන්, දෙප්පුසුඩු දෙකම වෙන්න පුළුවන්. වේදනාවක් වෙන්න පුළුවන්. අන්න ඒකේ විස්තර හොඳට බලන්න. ඒක සතිය තියෙන බවට උද්දීපන වෙච්ච උද්වේග කර අවස්ථාවක්. අන්නේ විස්තර ටික දාන්න. දාලා දවස් දෙකක් ලියනකොට කමටහන සුද්ධ වුණාට පස්සේ අනිත් දවසේ බහනට යන්නෙම හැකි සංඥාවෙන් තමයි. කමටහන හරියට සුද්ධ වුණේ නැත්තම් අර නඩුව කල්ගිය දවසකට වගේ ඉතින් ඒක මහා හිතට මදි. ඒ සහ කමටහන සුද්ධ වෙන්න නම් මූල කර්මස්ථානට සම්බන්ධ තොරතුරු තව තව වාර්තාවට ඇතුළු කරන්න මේකේ සක්මන අරගෙන තියෙන ආදර්ශය අරගෙන පරියන්කේ තොරතුරු ඉදිරිපත් කරන්න. ගරුතර ස්වාමින් වහන්සේ මම වසරක පමණ කාලයක් සිට භාවනාව පුහුණු කරමි. පර්යංක භාවනාව. ඉඳගෙන සිටින ඉරියව්ව මෙනෙහි කරමින් සිටීමෙන් පසු ආනාපානය දැනුනේ උදර ප්‍රදේශයේ පිම්බීම සහ හැකිලීම ලෙසටය. සමහර අවස්ථාවලදී නාසිකා අග්‍රයේ ආශ්වාස ප්‍රශ්වාසය දැනුණත් එය පිම්බීම හැකිලීම ලෙස ප්‍රකට නොවේ. පිම්බීම හැකිලීම සිත යොමා සිටින විට එය නොදැනී ගොස් හිස් අවකාශයක් වැනි දෙයක් දැනේ. මෙහිදී මට නිින්ද ගොස් නැති බව පැහැදිලිය. අවට ශබ්ද ඇසේ. සිතවිලිද පැමිණේ. වාඩි වී සිටින විට පාද කුෂන් එකට ස්පර්ශව ඇති බවක් දැනේ. ශරීරයේ විශේෂයෙන් පාදවල වේදනාව හොඳින් දැනේ. මේ හිස් අවකාශයේ අවකාශයේ සෑහෙන වේලාවක් රැඳී සිටීමට හැකිය. එවිට ශරීරයේ සැහැල්ලුවක් දැනේ. නිදිමතද දැනේ. සක්මන් භාවනාව. වම දකුණ මෙනෙහි කිරීමට වඩා පාදයේ සංවේදනාවලට සිත යොමු වේ. වැල්ලේ සුමුදු රළු බව උණුසුම සිසිල හොඳින් දැනේ. සක්මන ටික වේලාවකට පසු ආයාසයෙන් තොරව ඉබේම සිදුවන අයුරු අත්දකිමි. හරියට රොබෝවක් මෙන් පාද මාරුවෙන් මාරුවට පොළවේ ස්පර්ශ වේ. මේ අතර සිතවිලිද පැමිණේ. නමුත් නැවත පාද ස්පර්ශය දැනේ. එදිනෙදා වැඩ කටයුතු කරන විට සිහිය රඳවා ගැනීමට උනන්දු වෙමි. වාහනයක ගමන් කරන විට තනියම සිටින බොහෝ අවස්ථාවලදී ආස්වාස ප්‍රස්වාසය මට දැනේ. මගේ භාවනා ක්‍රමය නිවැරදිද? මින් ඉදිරියට භාවනාව වැඩිවීමට ගරුතර ස්වාමින් වහන්සේගේ උපදේශ පාද නමස්කාර කර අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ඔය මේකේ පරියන්කේ විස්තර බැලුවොත් අවසාන කරනවා අවසානයේදී හිස් ගතියක් සහල්ු ගතියක් සහ නිදිමත ගතියක් දැනෙනවා කියනවා. ඉතින් මේ දෙකම භාවනා ප්‍රතිපල. මොනවා හරි තිබිලා තියෙන්නේ නැතිලා යනවා. එතකොට නිකම් නිදිමත වගේ නිකන් හිත නිකන් ෆ්‍රිජ් එකට දාපු බටර් කෑල්ලක් මිදෙනවයි කියලා තියෙනවා. අනෝගේ හේම ගුලි වෙන්න පටන් ගන්නවා. මේක කෙලෙස් සහිත වුණොත් නිින්ද කියලා කියනවා. කෙලෙස් නැතුව මේක වෙන එකට කියනවා හිතට දැන් කරන්න දෙයක් නැති නිසා හිත හැංගෙනවා. ඒකට කියනවා හිත ලීන භාවයටපත් වෙනවා කියලා. මේ මේ අපේ හිතුවක්කාර හිත යටත් වෙන වෙලාව. කීකරු වෙන වෙලාව. නිසා පුළුවන් තරම් එහෙමම තියාගෙන ඉන්න ඕන. පුළුවන් තරම් හිස්කම දැනෙද්දී, පුළුවන් තරම් නිදිමතව දැනෙද්දී එහෙම දැපෙන දමාගත්ත කීකරු කරගත්ත හිත දිහා බලාගෙන ඊට පස්සේ ආයෙත් ඔයා මොනවාරි කතන්දරයක් පටන් ගන්න ආයෙත් tempත් වෙනවා. කොහොම වාර ගාණක් යනකොට තේරෙනවා ඒ කොච්චර හිත කලබල වුණත් අර මුලින් මුලින් කියපු විදිහට පිම්බීම හැකිලින් බලයක ගෙවෙනකම් බලාගෙන ඉන්න පුළුවන් වුණාට පස්සේ ඊට පස්සේ මෙව නේනව නෙවෙයි කැලේ ඉන්න මීහරක් වගේ නෙවෙයි හාන්ට බැඳගත්ත මීහරකෙක් වගේ හොඳ හයිය තියෙන හිහරකේ මේ මීහරකෙක් බැඳගත්තට පස්සේ හීය ඉවර කරගන්න පුළුවන්. එනිසා හොඳ කුළු මීහරකෙක් බැඳ ගන්න පුළුවන් නම් හීය අහ ගන්න පුළුවන්. ඉතින් මේ ලකුණු මතක තියාගෙන හිත කී කර වෙන ලකුණු, කෙලස් දින ලකුණු, පමම වෙන කෙලස් පරදින ලකුණු, ප්‍රතිපදාව ඉදිරියට යන ලකුණු. ඉතින් ඒක වැඩි කිරීම සඳහා කල යුද්ධය තමයි මේකට ලෑස්තිලා යන්න අවදියෙන් බලාගෙන ඉන්න මේ තමන් ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානයේ ගෙවුනාට පස්සේ අපි දන්නේ නැති ලෝකයකට යනවා. ඒකට අපිට අයිතිවාසිකම නම් තියෙනවා. හැබැයි මේ ලෝකෙට තියෙන ආසාව නිසා අපි එතෙන්ට යනකොට පුදුම බයයි. අපි මේ ලෝකේ තියෙන මේ අඹදරුවෝයි නිශ්චල චංචල දේපොළයි වස්තුයි තාන්න මාන්නයි නිසා අරකට යන්න බෑ. ඒ නිසා අපි කබලට වැඩිය ලිප හොඳයි කියනවා. කබලේ ඉඳලා ලිපට පයි. ලෑස්තිලා ගියොත් බලත හැකි ඊට වැඩිය අර ලෝකෙට යන්න පුළුවන්. අන්න ඒකට යන ඒක වැඩි දියුණු කරන කටයුත්තට කුමක් කෙලෙස අනුග්‍රහ කළ හැකිද අන්නේ විදිහට අනුග්‍රහ කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්න ෆෝම් එකක මේ හැබැයි ඒක සුදුසු විදිහට තියෙනවා මම ෆෝම් එකේ තියෙනවත් එක්කම කියවන්න. ඊගා ප්‍රශ්නේ. ඔව්. ඔව්. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. මූල කර්මස්ථානයට අවධාන යොමු කළ ආකාරය හුස්ම ගැනීම සහ පිටකිරීම. මූල කර්මස්ථානය හඳුනාගත් ආකාරය ආස්වාසයේදී හුස්ම ඇතුළට ගන්නා බවත් ප්‍රාස්වාසයේදී හුස්ම පිට කරන බවත් මෙනෙහි කළෙමි. මූල කර්මස්ථානයේ හඳුනාගත් ගති ලක්ෂණ හුස්ම ගන්නා විට එය නාස්කුවේ ඇතිල්ලී යන ලෙස දැනුණා. පිට කරන විට නාසය ඇතුලේ උඩ හරියේ සිට පහළට තල්ලු කරන ලෙස දැනුණා. මූල කර්මස්ථානයේ රැඳී සිටි කාලය හුස්ම රැලි පහක් පමණි. ဒ ුතිය ආරම්මණයන් විටින් විට දනහිස රිදුණා. පිටකොන්ද රිදෙන බවක් දැනුණා. වරින් වර විවිධාකාර සිතුවිලිත් ආවා. භාවනාව අතරතුර සිදු වූ කාලීන වෙනස්කම්. මුලදී හුස්ම රැලි දෙකක් පමණ තමයි එක දිගට බැලීමට හැකි වුණේ. පසුව පහක් පමණ බලන්න හැකි වුණා. සක්මන් භාවනාව මූල කර්මස්ථානයේ සිටගෙන සිටින සහ ඇවිදින ඉරියව්ව. මූල කර්මස්ථානයට අවධානය යොමු කළ ආකාරය. වැලි මළුවේ සක්මන් කළෙමි. පායට දැනෙන ස්පර්ශය පිළිබඳ පමණක් අවධානය යොමු කළෙමි. මූල කර්මස්ථානයේ හඳුනාගත් ආකාරය. වම හෝ දකුණ ලෙස මෙනෙහි නොකෙලෙමි. තබන පායට දැනෙන දේ පිළිබඳ පමණක් අවධානය යොමු කළෙමි. මූල කර්මස්ථානයේ හඳුනාගත් ගති ලක්ෂණ වැලි පොළවේ කැටිති ස්වභාවය දැනුනි. බොරළු පොළවේදී එහි තද ගතියත් සීතල බවත් දැනුනි. ගල් ඇනෙන විට ඒවායේ උල් බව දැනුනි. මූල කර්මස්ථානයේ රැඳී සිටි කාලය පියවර 10ක් 12ක් පමණ කාලයක්. ဒုတိ ය ආරම්මණයන්. අතීත සිදුවීම්ද ගීත කොටස්ද ඔබ වහන්සේගේ ධර්මදේශනා කොටස්ද සිතවිලි ලෙස පැමිණෙනා පැමිණුණා. දනහිසේ හා උරහිස් වේදනාවක් වරින් වර දැනුණා. විටක හිරුවෙළිය ඇසට වැටි ඇස පිය වුණා. එක් අවස්ථාවක මේ මොහොතේ අත්විඳින සැහැල්ලුව දැනි සිතට ඊටා සතුටු සහගත බවක් දැනුණා. භාවනාව අතරතුර සිදු වූ කාලීන වෙනස්කම්. සක්මන ආරම්භයේදී පියවර 3ක් 4ක් පමණ යන විට අවධානය බිදුණු අතර ක්‍රමක්‍රමයෙන් පියවර 10ක් 12ක් පමණ කාලයක් දක්වා සිත මූල කර්මස්ථානයේ රඳවා ගැනීමට හැකි වුණා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේක අර ඉදිරිපත් කරලා තියෙන්නේ මාත්‍රිකා කියවීමට ගොඩාක් ඉඩ අරන් තියෙනවා. මාත්‍රිකා කියවන්න ඕනේ මම සක්මන් කරා. වම තිනකොට මම වම මෙනෙහි කරාද නැද්ද? වමට වැටහිච්ච දේ මට මේ විදිහට පියවර 12ක් විතර යන්න පුළුවන් වුණා. එතකොට හිතවිලි මූල අර මොකද්ද මූල කර්මත්තන්නේ කොහොමද හිතේ දෙවිය මොනවද මට වැටුණ දේවල් කියන වාක්‍ය අවශ්‍ය නැහැ. ඒ වගේ වෙන්නේ රචනය මේ බෝරින් එහෙම නැත්නම් එකම දේ කියවීමක් වෙනවා. විස්තරට කිව්වනම් ඇති. ඉතින් ඒකෙදි ඒ මේ මේ ලියවෙක පිළිබඳ විවේචනය. කමඨහන් සුද්ධ කිරීම සම්බන්ධයෙන් කියන්න තියෙන සක්මන් කරනකොට වම තියෙනකොට ගල්බොරළු රළුපරළුත් තේරෙනවා. එතකොට උරහිතිය අමාරුත් තේරෙනවා. ප්‍රීතිය සුඛයත් වැටහෙනවා. අවු ඇවිල්ලා ඇත් දෙකත් පිය වෙනවා. මේ ඔක්කොම වෙද්දි මම ඇවිදින බව තේරුණාද? තේරුණා නම් 100%ක්ම ලකුණු හම්බෙනවා. ඔය මොන්න ජම්බා ජම්බ මේ අවුල් පාස ආවත් ජංජාල ආවත් මම ඉඳගෙන නෙවෙයි. මම හිටගෙන ඉන්නේ කියලා දන්නා එච්චරයි. ඒතර මේ සද්ද එන්න එපා, අවු එන්න එපා, කොන්දේ අමාරු වෙන්න එපා කතාවක් නැහැ. කොන්දේ අමාරු එනකොට කකුල් දෙක පෙනුන්නේ නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ. මම හිටගෙන නෙවෙයි. බුදියාගෙන නෙවෙයි ඉඳගෙන නෙවෙයි මං ඇවිදිනවා ආන්නේ සරල දේ සත්‍ය පිහිටීමේ ආධුනිකයාගේ තියෙන ප්‍රධාන ආහාරය බාටපත් කරගත්තා නම් ඒකට හම්බෙන ව්‍යංජන තමයි වම දකුණ කොන්දරි දෙනවා උල්ලැනෙනවා තෙත ගතිය වැටෙනවා ආශ්වාස ප්‍රශ්වාස වලට පිළිමැදි වැටෙන ඔක්කොම ව්‍යංජන වගේ බත වගේ තියෙන්නේ මම ඉන්නේ ඉරියව්ව මට වැටෙනවා ඒ නිසා ඉරියව්වේ ඉන්න වෙලාව ඉරියව්වට තියෙන ආදකම ඉරියවත් එක තියෙන සෞහෘදකම වැඩි වෙනවා නම් ওই විස්තර නැති උනට බය වෙන්න එපා. විස්තර ටික වෙලාවකින් උගාවක් එනවා. විස්තර එන වෙලාවේදී ගන්න. නැත්තම් ඒ කරදරයක් හෝ බාධාවක් වුණොත් මම ඇවිදින බව දන්නවා කියන මේ පෙකණි වල කඩා ගන්න නැතුව ඉදිරියට ගෙනියන්න බලන්න විස්තර ඉදිරිපත් කරලා තියෙනවා විස්තර හොඳයි ඇත්තටම. අර ඉදිරිපත් කිරීමේදී මාතෘකා නැතුව නැති කීමත් නතර කරන්න ඒ වේදනාව එනකොට කොන්දේම ආරු ඇස්තිය වෙනකොට එහෙම නැත්නම් හිතවිලි එනකොට මම ඇවිදින බව දැනගන්න පුළුවන් වුණාද මට බැරිද කියන එකත් අනිත් දවසේ වාර්තාට ඇතුළු කරන්න කියතයි. අපි යනවා ඊගාවෙකට. ගරු ස්වාමින් වහන්සේ ඊයේ දින මාගේ කමඨහන් වාර්තාවට ඔබ වහන්සේ දුන් පිළිතුරෙහි ගොජේ යන වචනය පැහැදිලි කෙරිනි. මෙය ආනාපානයේ ගෙවි ගිය පසු අත්දකින සිතිවිලි චිත්ත රූප කයේ දැනීම් බාහිර ශබ්ද ආදියෙන් යුතු එකක් එකක් එකිනෙකින් වෙන්ව අත්දැකිය නොහැකි තත්වයක් ලෙස වටහා ගතිමි. මෙම తත්වය තවදුරටත් පැහැදිලි කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තවද පර්යංකයේදී ආනාපානය ගෙවි ගිය පසු කයේ තදවීම, ගැස්සීම් අත්දැකිමි. ඒ සමගම එම දැනීම් පිළිබඳ චිත්ත රූපද මැවේ. බොහෝ විට එලෙස මැවෙන චිත්ත රූප කයට දැනෙන දැනීම් නොවන බව වැටහේ. නමුත් සමහර විට එලෙස සිතට හැඟෙන ස්වභාවය ඇත්තටම කයේ දැනීමක්ද නැතහොත් චිත්ත රූපයක් දැයි වටහා ගැනීම අපහසුය. සුදුසු උපදේශක් ඇතොත් වදාරනු මැනවි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. මේ ගොජේ කියන එකට දාගන්න ගොජේ ළඟට යනකොට ඒක හිතලුවද්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා අල්ලන්න බෑ. මේ නම් බාගෙට නිින්ද යන වෙලාවක පේන හීන වගේ. යථාර්ථයේද සංකල්පයක්ද කියලා අල්ලන්න බෑ. ඉතින් ඔය විකාර වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක දිහා බලානින්න ඇඟට ගණ්ඩත් ඒවා නංවනම් කර කියන්න යන්නත් ඒවා ඒක ලොකු ජයග්‍රහණයක් කියලා හිතා. සමස්තේ නෝ ගොජේ ඔය නටනවා. මේක මනසින්ම වවාගත් එකක්ද ඇත්තට මේකක්ද කියලා හොයන්න බෑ. ඉතින් මේක කවදා හරි බාරගත්තයි කියලා හිතන්නකෝ. හරි දැන් ගොජේ දන්නවා. බලනකොට මුළු සංසාරෙම ගොජයක් විතරයි. අපි මේ බාර අරගෙන තියෙන ඔක්කොම මනෝ විකාර ටිකක් විතරයි අන්තිමට. මේ ඉන්නකන් උපන්නාට මේ ලෝ වැළෙනවයි විනා කියලා මොනවදෝ කෝලම් ටිකක් කරනවා. මරණ මොහොතට ගියාට පස්සේ මේවා තීරම නිකන් හීනයක් විතරයි. මරණය එහා පැත්තේ මේ මොන්නම දෙකව සම්බන්ධයක් නැහැ. ඒ නිසා මේ සංසාරේ ජීවත් වෙන ගොජියක් වගේ. මේ සංසාරේ ජීවත් වෙන නාටකමක මේ භූමිකාවක් විදියට සංසාරෙත් අපි ජීවත් වෙනවනේ මේක මිරිඟුවක් විදියට මොනවට රණ්ඩු සරුවල් කරගන්නවා. මොනවට මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මානද කරනවද? මොනවට මේ තෝතෝ වරපල කියන රණ්ඩු කරනවද? මේක මේ නිකන් මල විකානේ ඩෝප් වෙච්චාම අර මිනිස්සුන්ට වෙන්නේ. කුඩු ගහපුවාම වෙන්නේ. ආන්නේ වගේ පොඩි සූස්තියක් විතරයි. මුළු සංසාරෙම සූස්තියක් විතරයි. ගොජයක් විතරයි. හැබැයි ඒක වැටෙන්නේ අර අරමුණ ගෙවිලා ගෙවිලා ගිහිල්ලා අරමුණක් සංකල්පයද යථාර්ථයද කියන බැරිතන ඔන්න බුදුරජාණන්සේ කියන එක තේරෙනවා. ඒකට බුදුරජාණන් කියනවා මනෝකුබ්බංගමා ධම්මා මනෝසෙට්ඨා මනෝමය. මේක මනස පූර්වංගම වෙච්ච දෙයක්. මනස ශ්‍රේෂ්ඨයි මේක මනෝමයයි. මනසින්ම වාගත්ත චිත්‍රයක් මේකේ තියෙන්නේ. ඉතින් ඒක අදාහ ගන්නවා. අදාහගත්තට පස්සේ මේ ඉදිරියදා නටන නාටකමුණුත් කුමණ්ඩ නැටුම් කෙලි කවට සිනාදා. මොනවට නිකන් මේ වයර් පුච්ච ගන්න මේ පෙට්‍රල් පුච්චනවාද මේ කෝලමකට. මේ හොල්මනකට. මේ හීනෙකට මේ ලීලාවකට මේ මිරිඟුවකට ආර්යයන් වහන්සේලා ලෝකේ දිහා බලන්නේ ගොජයක් විදිහට තමයි. මේ පැහි පැහි පැහි පැහි තියෙන එක. ඒ නිසා ගොජේට තව ගොඩාක් අර්ථකථන එනවා ඉස්සරහට යනකොට ওই විදිහට අපි ඉදිරියට යනවා. ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ආනාපාන සතිය මූල කර්මස්ථානය ආස්වාස ආස්වාසේ සමග ඉහළට ඇදෙන හුස්ම රැල්ල හා උඩුතොලේ වැඩි පිටතට යන ප්‍රස්වාස රැල්ල දෙස සිහියෙන් බලා සිටියෙමි. ස්වල්ප වේලාවකින් ඒකී පිළිවෙල වෙනස් වී එකම හුස්මක් ලෙස දැනී එයද නොදැනී ගියේය. හිස දෙපස බරගතියක් උකුල හා දෙපය දෙසට කඳ දෙස තද බවක් දැනිනි. කන් සිදුරු ප්‍රදේශයේ උණුසුම්ම විශාල වී යන්නක් මෙන් දැනිනි. තනින් තන කයෙහි ඇතිවුණු රිදුම් ක්‍රමයෙන් ගෙවී යන දෙස බලා සිටියෙමි. අරමුණෙන් ඉවත් වී අතීත සංසිද්ධීන් හා අනාගත දේ පිළිබඳ සිතිවිලි ගලයි. නමුත් මූල කර්මස්ථානයට ඉක්මනින් එයි. සිතිවිලි ඔස්සේ ඇදී ගිය බවත් නැවත පැමිණි බවත් සිතින් සිතින් සිතම දැනගනී. ඔබ වහන්සේගෙන් ලැබෙන උපදෙස් මතම පිහිටා ඉදිරියට යන මට දැන් ඒ සිතිවිලි ගැන පසුතැවීමක් නැත. සිත සංසුන් වේ. එසේ ඇතැම් පරයන්කවල කය නොදැනී යයි. කිසිත් නැති හුදකලා බවක් දැනිනි. සිතේ සතුටද ඇතිවේ. සක්මන් භාවනාව. පාදයේ එසවීමත් සමග සන්ධි වලින් නැමෙන ආකාරයත් ඔසවන පාදයේ තරමක් සැහැල්ලුවටත් දිගු කරන විට පහසුවෙන් ඉදිරියට ඇදී ඉක්මනින් පහත්ව පතුල් පොළව හා ගැටෙන ආකාරයත් අත්දකිමි. ස්පර්ශ වීමේදී රළු ගතිය තෙත් හෝ වියලි ගති ඇතිවන අයුරුත් නිරීක්ෂණය කළෙමි. දෙපසට සිරුරේ බර මාරු වන විට කය ඉදිරියට හා පසුපසට පැද්දෙන ආකාරයත් අද්දුටිමි. බොහෝ වේලා සක්මන් කරන විට පිටුපසින් ඉදිරියට තල්ලු කරන්නාක් මෙන් දැනේ. කය කයේ බර සැහැල්ලුවට දැනේ. විඩාවද දැනේ. ඔබ වහන්සේගේ වටිනා උපදෙස් හා මඟ පෙන්වීම ඊට ගෞරවයෙන් ආපේක්ෂා කරමි. අපට නිවන් මඟ කියා දෙන ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම මේ භවයේදීම නිවන් සුව අත් වේවා. හොඳයි මේක අර සක්මන පරියන්ක විස්තරේ තියෙනවා වරින් වර අරමුණු නොපෙනී ගිහිල්ලා ආයෙත් අරමුණු වෙනවා නෑ. ඔව් විවිධ අරමුණු වෙනවා ආයෙත් ආනපාන වෙනවා ආයෙත් අරමුණු වටනවා. නැවතත් ආනපාන වගේ හිතින් මේක හිතම දැනගන්නවා කියලා. එහෙම හිතින් හිතට දැනගන්නවට වඩා මේකෙදි ප්‍රත්‍යක්ෂණය කරගන්න බලන්න නැවත මම ආනාපානට ආපු බව දන්නේ කොහොමද කියලා. ඒක ආවයි කියලා හිත කිව්වට ගණන් ගන්න එපා. මොකකින් හරි මේකට ලකුණක් තියෙනවා. ආනාපානට ආව නම් ඒක නාසිකාග්‍රේ වැටේ කුණුසුම සිසිලසක් වැටේ. එහෙම නැත්නම් බර හැල්ලු ගතියක් වැටේ. අන්නේ වැටෙන ලකුණ නැතුව හිතින් හිත කියන දේවල් එච්චරම විශ්වාස කරන්න බෑ. ඒ නිසා හිත පිට ගියා කියලා දැනගන්නේ කොහොමද? පිටගිය හිත නැවත ආවයි කියලා දැනගන්නේ කොහොමද කියනට ලකුණු කිව්වේ නැත්තම් අද්දුටු ප්‍රත්‍යක්ෂය කිව්වේ නැත්තම් සාක්ෂිය කිව්වේ නැත්තම් නඩුව සැකයට ලක් වෙනවා. ඒ නිසා අපිට බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ හිත ඕන දෙයක් කියන්න පුළුවන්. කොටිම කියනවා හිත කියන තේරම පච. ඒක කවදාකවත් අපේ විමුක්තිය පිණිස පිටින්නේ හිත තියෙන්නේ මොකටවත් මේ જાතිය බෝ කරන්න විතරයි. මේ මනුස්ස කයම මනුස්ස මනස පුරාවට තියෙන්නේ තව ಜಾතිය බෝ කිරීම. මේ ඥාන තව කෙනෙකුට පැවැත්වීම විතරයි හිත ක්‍රියාත්මක කරන්නේ. බුදු දෙනාගේ අනිත් පැත්තට යන්නේ. එනිසා හිත කියන්නේ බලන්න යන්න එපා. හිත කියන්නේ තහන ගම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. මේ හිතවිල්ලක ඉඳලා මම කොහොමද ආනපණ්ඩ ආවේ? සද්දක ඉඳලා මම කොහොමද ආනපණ්ඩ ආවේ? වේදනාවක ඉඳලා මම ආනපණ්ඩ ආවට කොහොමද කියලා. ඉතින් අපි ඔය සතිපාසලේ පොඩි ළමයින්ද මේවා ක්‍රීඩා විදිහට කියලා දෙනවා. ඊයේ තිබ්බ සතිපාසල අපේ ඒ ළමෙන්ට කියනවා මේ සද්දයක් ඇහුණා කියලා නිකන් කියන්න එපා. කොහොමද දන්නේ? ඒතර ළම කියනවා මට ඇහුණ කුරුළු සද්දයක්. මට ඇහුණේ වම් පැත්තෙන්. ඒ නිසා මම දන්නවා මගේ හිතේ වෙලාවේ ආනපනේ නැහැ කියලා. ඊට පස්සේ නැවත සද්දේ ඉඳලා මම තේරුණා මම ඉන්නේ සද්දේ කියලා මම ආය ආනපන ගත්තා. ගන්නකොට මගේ හිත නාසිකාග්‍රේට ගියා. මට කම්පන චංචල වැටුණා. ඉතින් ටික වේලාවක් වෙනකොට මගේ තාය දකුණු කකුල වේදනාවට ගියා. ඒතර මම දන්නවා වේදනාව හැටි මේක පුච්චනවා වගේ මට දකුණු කකුල වැටෙනවා. ඉතින් ඊළඟ බොහෝම ලස්සනට කියනවා. තෝරන්නේ මේ කට්ටිය මැරුණාට පස්සේ මම හිතලා ලබන ආත්ම සතිපැසලට ගත්තට පස්සේ කියලා දෙන්න පුළුවන් වෙයි. වැඩි වයසක් න තව වැඩි කල් ඉන්නේ කොහොමද ඔක්කොම මැරෙනවා. ඒ ගැන මට 100%ක්ම විශ්වාසයි. ඊට පස්සේ මම සතිපැසලේ එන්රෝල් කරගන්නවා. අවුරුදු 7 ඉති විතර. අරන කියනවා මේ කුණු හරප කතා කරන්නේ නැතුව හිත සද්දිකට ගියා නම් සද්දි කියලා දන්නේ කොහොමද කියලා කියන්නේ. අද්දක ඉඳලා වේද හිතවිල්ලට ආවන මේ හිතවිලි දන්නේ කොහොමද? ආනපාණ්ඩවන දන්නේ කොහොමද? ඒ දේ කියන්නේ නැතුව නඩුව දිගට ගියාට නඩුව පරාදයි. මේකට කියනවා අපදානේන සම්පායති. චරිතයෙන් සපෙලා කියන්නේ. නැත්තම් මේව වල්පත්. ඉතින් මේ වගේ රචනයක් බොහෝම සරු කරන්න පුළුවන්. ඉතින් මේ හිත දැනගන්නවා කියලා නෙවෙයි. මම අනවත ආනපාන ආවට පස්සේ මට මෙන්න මෙතන හැපීම කම්පන චංචල වැටුණා කියන ඒ වැද්දගත් කාරණාව නැවත අරමුණට ආවට පස්සේ වැටෙන හැටි නොකිය එහා පැත්තට ගෙනියන එක තමයි මායя කියන්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. දෙන්න එපා. ඒ ඒ මල පන්නන්න දෙන්න එපා. ඊර පන්නන්න දෙන්න එපා. ආනපණ්ඩ ආවන ඒ ගැන වචනයක් කියලා යන්න. වචනයක් නෙමෙයි පුළුවන් නම් වාක්‍ය කීපයක් කියන්න. එතකොට භාවනා අරමුණ නෑ කමඨහන පිරිච්ච සම්පත්‍තිකර වார்த்தාවක් වෙනවා. මේකේ නෑ මල්ලෙන් ගහලා පැනලා දෙන්න එපා. මායයට ඉඩ දෙන්න එපා. කෙලෙස් වලට ඉඩ දෙන්න එපා. අරමුණට නැවත ආවනම් වාක්‍යයක් ලියලා යන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ගරුතර ස්වාමින් වහන්ස සක්මන සක්මනේදී পায়ට ඊතා හොඳින් සිත යොමු කළේය. සිත එක්තැන් වෙන විට සක්මන වේගවත් විය. බීපු මිනිහෙක් සමාන විය. ඉන්පසු එකතැන සිටගෙන পায়ට සිත යොමු කළේය. කය වැනෙන්ට ගත් බවක් දැනිනි. නැවත සක්මනට පියවර මැන পায় ගැටෙන සැටි බලන්ට විය. ඒත් ඒ හැම මොහොතකදීම ඒ පියවර අනිත්‍යයි. ඒ මොහොත නැවත ගත හැකි නැහැ. අනිත්‍ය සලකුණටම සිතට දැනුනේය. මහා කලකිරීමක් ඒ කාලයේ පැවතියේය. පර්යංකය. ආනාපානයට සිත යොමු කළේය. ආනාපානය තදින් වැටහුණේ නැත. ඒත් ආස්වාසේදී සිසිලසක්ද ප්‍රස්වාසේදී උණුසුමක්ද සමහර අවස්ථාවල කෙටි දැලක් පැටලෙන්න වගේද තිබුණි. ඒත් ආනාපානය කිසිම පැහැදිලිතාවයක් නැත. නාසයේ පිට පටලැවිලි ගොඩක් මෙන් පවතී. ටික වේලාවකින් කය සෙලවෙන බවක් දැනේ. උඩට ඇදෙන ගතියක් දැනේ. ඒත් ඔහේ එකම තැන වගේ කිසිම දෙයක් නැතුව ඉන්නවා වගේ දැනේ. දැන් මා ගත යුතු පියවර මට අනුකම්පා කොට පහදා දෙනු මැනවි. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කරත්වා. ඔබ මේ සක්මන ගැන කියලා තියෙනකොට සක්මන හිත ගියයි කිව්වහම අඩුවානේ ආනාපාන තරම්වත් විස්තර කියලා නැහැ. ආනපාන කරනකොට මට මෙමෙ සිසිලසක් වැටෙනවා, දලක් පැටලෙනවා වගේ වැටෙනවා කියලා අන්නේ වැටෙන කාරණා ටික සක්මන්ට දාන්න තියෙනවා වார்த்தාවට දාන්න. ඊට පස්සේ පරියංකේදී සක් ආනපාන කරනකොට නාය ඇතුලේ දලක් පැටලෙනවා වගේ පිට දලක් පැටලෙනවා වගේ මේක නිකන් බොඳ වෙච්ච ගතියකට තමයි පේන්නේ. මේ තමයි රාගේ නැති හැටි පෙන්න නැහැ. මේ තමයි විරාගය කියන්නේ. ඉතින් විරාගයේ තියෙනකොට කම්මැලි. රාගය තියෙනකොට පස්ස දොරෙන් පැනලා යන්නේ හොර මිනිහෙක් හොයන හරි හොර ගෑණියක් හොයන හරි. එතකොට කම්මැලි නෑ. එතකොට හරිම උනන්දුයි. දැන් පේනවනේ මේක උනන්දු ඉක්මනට යන හැටි, විරාගේ පහළ වෙන හැටි. එතකොට යෝගාවචරය මට හරි පාළුයි ළමයෝ කියලා ඉති වන්දනාගමයි යන්නේ. කාරණාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා දළුවට කතා දාලා නැගිටලා යනවා. කොච්චර ඉක්මනට බුදුරජාණන්සේ රාගේ විරාගයටපත් කළා දෙනවද බලන්න. ඉතින් දුන්න දෙපාර ගන්න කැමති නැත්තම්. බුදුරජාණන්සේ සඳහන් කරන විරාගෝ සෙට්ඨෝ ධම්මාණං. ධර්මයේ තියෙන වැද්දගත්ම තමයි විරාගය. විරාගය මොකද්ද? කම්මැලි, නීරසයි, ඒකාකාරී, එක දනම කරකිනා වගේ තේරෙනවා. ඉතින් මේකට අනුග්‍රහ කරන්න කුමක් කළ යුතුද? මේකට ලෑස්ති වෙලා යන්න එපා. ඒකනේ සම්මාදිට්ඨිය කියන්නේ. ඒක එනකොට අයියෝ හරි පාළුයි. හරි කම්මැලි. නීරසයි කියලා අර ඇති වෙන අමාරුවෙන් ඇතින් මේ විරාගයට පයින් ගැහුවොත්, පුණට කෙල ගැහුවොත්, කුණු වතුරක් කිරුවොත් මොකද වෙන්නේ? මෙතෙක් කල සංසාර කෙරුවේ අපි ඕක තමයි. විරාගය අපි ළඟට එනකොට දැන් ඉන්න එපා කියලා දොරවහන. එක්ක වතුර උණු වතුර එකක් ගන්න. එන මූණට තුක් කාලා කියලා ගන්න. ඉතින් විරාගය බලහන් ඉන්නවා මේ අමනියෝ මේ මෝඩයෝ මේ මෝඩියෝ මේ අඳබාල ජනතාව කවදානම් බුද්ධ ආධිපත්‍යවන් වහන්සේලා පිළිගන්නේ මේ විරාගයට කැමති වෙයිද? උන්නෝ ලෑස්තියට කියන සම්මාදිට්ඨිය කියලා. මේක කියන්නේ මේ කම්මස කතා ඥාන සම්මාදිට්ඨිය නෙවෙයි, සමත සම්මාදිට්ඨිය නෙවෙයි, මේ කියන්නේ විපස්සනා සම්මාදිට්ඨිය. ඉතින් කවදා හරි ඔය ඔය කම්මැලිකම ලෑස්තිලා යන්න දැනගන්න දැන් කෙලස් නැහැ. රාග ආධික කෙලස් නැහැ. ඒ නිසා මේ කෙලස් අඩු සත්‍යයේ පවත්තන්න මං කුමක් කළ යුතුද? අන්නේ දෙයි කරන්න. අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල කමඨහන වශයෙන් ආනාපාන සතිය වඩමින් සක්මන් භාවනාවේ යෙදෙමි. පර්යංක භාවනාවේදී ආස්වාස ප්‍රස්වාසයට අවධානය යොමු කරද්දී පෙරමෙන් නාසිකාග්‍රයට සිත පිහිටන්නේ නැත. මුළු උඩුකයම නාභිය දක්වාම එකටම අවධානය යොමු වේ. මුළු උඩුකයම සතියට හසු වේ. කය පුරා විදුලි ධාරා දුවනවාක් මෙන් චලනය වේ. කම්පන තරංග වැනිය. විටක උණුසුම් වී පෙන දමන බත් හැලියක් වැනිය. එහි අවධානය පිහිටුවා සිටිමි. ඇතුළත මහා වැඩ ගොඩකි. පීඩාකාරී බවක් දැනේ. නවත්තා ගන්නවත් පාලනය කරන්නවත් බැරිය. බොහෝ වේලාවකට පසු ටිකෙන් ටික කය සංසිඳේ. සිතත් ඒ සමගම ඒකාග්‍රව පවතී. ඇත්තේත් නැති නැත්තේත් නැති බවකි. ඕනෑතරම් කාලයක් එම ඒකාග්‍රතාවය තුළ සිටිය හැක. මුළු වටා පිටාවම හිස්ය. හුදකලාවක සතුට දැනේ. පරයන්කෙන් නැගිටින සිත ඉඩ නොදේ. එහෙත් සක්මනට පිවිසෙමි. කලින් පැවති හුදකලා නිහෙඩ බව තවමත් සිත තුල පවතී. ශාලාවේ ලනුපැදුරේ රළු බව යටිපතුලට දැනේ. ටික වේලාවකින් එයද මෘදු වී යයි. මත් බවකින් මෙන් ඉබේටම වාගේ දෙපා සක්මන් කරයි. යටිපතුලේ ස්පර්ශයේද දැනේ. එය විටක සිහිල් සිහිල් බවද විටක රළු රළුය. අවධානය කය තුලම දෙපා වෙතම පවතී. සක්මන් කරනවා නොව කෙරෙනවා මෙනි. මගේ වසඟේ නැති කයක් දරා සිටින බව හැම විටම හැඟේ. මෙහි අඩුපාඩු පෙන්වා මම නිවැරදි මඟ පෙන්වා දෙන මෙන් යටහත් පහත්ව ඉල්ලා සිටිමි. මේක අර ඒ ඇති වෙන ගොජේ ඒ ඇති වෙන අර බරපතල ක්‍රියාකාරකම් ටික හරියට බලවේග පේස කර්මාන්ත ආයතන ඇතුළට ගියා වගේ හැමතැනම දඩබඩ දඩබඩ දඩබඩ දඩබඩ සද්දි. එතන ජල විදුලි බලාගාරයක් ඇතුළට ගියා වගේ ඉම්පෙලර් එක කරකනවා පේන්නේ නැතරම් වේගයේ. අන්න එතෙන් ගියාට පස්සේ බලන්න ඉඳගෙන ඉඳලා නැගිට්ටයි කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ඉරියව් මාරු කරා කියලා මොනවත් වෙන්නේ නැහැ. වෙනයි වෙනයි කියලා හිතනවත් කනගාටු වෙනවා නෑ. ඉරියව්වේ ප්‍රශ්නයක් නෑ. ඉඳගෙන ඉඳලා ඉරියව් එක ඉරියාපතේක ඉඳලා තව ඉරියාපතේකට යන ඉරියාපත සංදිස්ථානේ ওই ගොජේට මොකුත් වෙන්නේ නැහැ. ඒක තැනක් ගත්තාට පස්සේ සක්මන්ට යන. සක්මනේ ඉදිරියටලා ආයෙත් පරියන්ගෙන යනවා කියන්නේ මොකක්ද වෙන්නේ නැහැ. ඉතින් මෙතෙන් ගියාට පස්සේ බල කැවුනට පස්සේ විපස්සනා Java කැවුනට පස්සේ කාලයක් කියලා දෙයක් ඉරියව්වක් කියලා දෙයක් වෙලාවක් තැනක් මොකක්වත් නැහැ. ඉතින් මේක හැම වෙලාවෙම හිටින්නේ නැහැ කියලා නම් තියෙනවට ඕන වෙලා පාත් ගන්න බුණා එහෙම එකක් නැහැ. ඒ ඒ ධර්ම එකලස් වුණාට පස්සේ ඒක රස වුණාට පස්සේ මේක එනවා. ආයෙ ධර්ම ටික විලල් වුණාට පස්සේ ආයෙත් අපි අර පරණ පුරුදු ගොන් මෝඩ කයට එනවා. අර ගැස්සිලා ඉන්න වෙලාවේ හිතාගෙන ඉන්න බුදුහාමුදුරන්ගේ ධර්මයේ කොච්චර බලවත්ද කියලා. මේ අවුරුදු 2600 කට පස්සේ අපි මේ පැය ගාණක් වැඩ කරනකොට අපිට යන්න පුළුවන් ඉතින්. අපි ඒක මගේ නෙවෙයි. යෝගේ ආවට පස්සේ කටසුනට පස්සේ එනවා. හැබැයි මේකට මිනිස්සු බයයි. ඒගොල්ලෝ ඇප නූල් ගැට ගන්නවා. පිරිත් නූල් දානවා. බෝධි පූජා දෙනවා. එහෙම නැත්නම් වස් කවි සෙත් කවි කියවනවා. වස් කවිනේ සෙත් කවි. මොකද බයයි. දැන් මේක නම් කියලා මට මේක හුදේකලාවක් වැටුණායි කියලා. අන්න ඒක තමයි කියන්නේ හුදේකලාව වැටෙන වෙලාවේ හුදේකලාව කියලා ගත්තොත් සත්පුරුෂයි. අයියෝ හරි පාළු යපා. හරි කම්මැලි යපයි කියනවා. ඒකට කියන අසත්පුරුෂයි, අසත් ධර්මයි. ඉතින් ධර්මයේ ආවට එනදී හරියට තේරුම් ගන්න මොකක් කරන්න ඕනද කියලා කියන්න බෑ. බුදු කෙනෙකුට ඔක්කත් උදව් කරන්න බෑ. තමන් ළඟ නියම ධර්ම ළඟට එනකොට මේ තමයි සද්ධර්මයේ මේ තමයි හුද්ධි කලාව මේ තමයි පිරිච්ච ගතිය මේ තමයි ක්ෂණ සම්පත්තිය මේ තමයි විස්රාමේ කියලා තීරුම් ගත්තා නම් ඔය වගේ වක් ලක්ෂ කෝටි කීයක් එන්නද අපිට අපි සමහර විටක සරුවචනාංශෙත් එක පාරමිතා පුරන කාලේ අපි තින්ද ඇති 512024 නමක් බුදුර අපිත් දකින්න ඇති දැක්කට මොකද මේකට ඉතින් පිරිත් නූලකට ගහනවා නම් මේකට ඇපනුල් ගැට ගහනවනම් ඒක නේද කියනවා ජීවිතේ මල් විහිම්පල් කියලා කියනවා. ජීවිතේ මල් විහිම්පල්. එනිසා තවදුරටත් මේ විදියට අනුග්‍රහ කරන්න ශක්තිය ලැබේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ දින හා අද දින පෙරවරුවේ භාවනා අත්දැකීම් මෙසේ සටහන් කරමි. ඊයේ දින උදැසන උඩමළුවේ තෙත සහිත බිමේ සක්මන් ආරම්භ කළෙමි. සක්මන කෙලවර සිට ඊටමත් සක්මන්ව ගමන ආරම්භ කළ අතර තෙත සිහින් වැලි දෙපයේ හොඳින් දැවටෙන බව දැනිනි. ඇඟිලිකරු අතර පවා වැලි ස්පර්ශ වන අයුරු දැනේ. විවිධ ශබ්දවලින් අරමුණු බිඳී ගියද නැවත ෂණිකවම දෙපා වෙත සිත ගෙන හැකිවිය. සවස් වරුවේ ඉහළ මාලයේ ලනුපැදුර මත බොහෝ වේලාවක් සක්මන් කළෙමි. වැලි පොළවේ ඇති සුවදායි බව එහි නොදැනුණු අතර කර්කශ බව ගැට සහිත බව හා තද බව හොඳින් දෙපයට දැනිනි. සමහර අවස්ථාවලදී එය වේදනාවක් බවද දැනිනි. එහෙත් බොහෝ වේලාවක් සක්මනේ යෙදුණෙමි. සක්මන කෙළවරදී ශරීරයේ බර හොඳින් දෙපායට දැනුණු අතර සක්මන් කිරීමේදී එය දෙපායට වරින් වර මාරුවන බව දැනිනි. බාහිර අරමුණු කෙරෙහි එතරම් සිත ඇදී නොගිය අතර දීර්ඝ ලෙස සක්මන් කිරීමේදී ඊතා ඊතාම තද නිදිපත බවක් දැනිනි. එහෙත් දිගටම සක්මන් කළෙමි. එම తත්වය මග ඇරුණේ නැත. ලනුපැදුරේ කිහිප විටක් විසවි යෑම නිසා සක්මන නවතා පරයන්කය සඳහා පැමිණියෙමි. නිින්ද දැනුණද නිදිමත බවක් නොදැනිනි. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ తত্ত্বය පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පර්යංකේදී දැන් දැන් වාඩි වූ සැනින්ම වාගේ ආනාපානය ප්‍රකට උවද සුළු වේලාවකින් එයද නැතිවිය යයි. විවිධ බාහිර ශබ්ද ආදිය කෙරෙහි සිත ගියද නැවත ආනාපානයට සිතගෙන ආ හැක. එහෙත් මද වේලාවකින් කිසිදු අරමුණකින් තොරව හිස් බවක් ප්‍රකට වේ. නිින්ද ගොසින් නැත. කඳ නැමී ගොස් ඇති බව දැනෙන නිසා නැවත කඳ ඍජු කොට ආනාපානය වෙත සිත යොමු කළද නැවත එලෙසම සිදුවේ. සමහර අවස්ථාවලදී ශරීරයේ වේදනා දැනී ඉරියව් මාරු කරා. අද දින අලුයම පර්යංක භාවනාවේදී කිසිදු වේදනාවකින් තොරව එකම ඉරියව්වකින් සිටීමට හැකිවිය. හැකිවීම පිළිබඳ බෙහෙවින් සතුටටපත් වෙමි. එහෙත් අරමුණු වලින් තොරය. මූල කර්මස්ථානයේ පවා නොදැනේ. පර්යංකේ සිදුවන මේ අරමුණු රහිත බව හා සක්මණේ සිදුවන නිදිමත ස්වභාවය පිළිබඳ පැහැදිලි කර දෙන මෙන් දෙන ලෙස ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය හා දීර්ඝායු පතමි. යර නිදිමත ගතිය සහ පරියන්කේ දෙන එක දෙකම තමයි දෙකම එකයි මේ ලෝකේට තියෙන රාගේ රංජනය බැඳීම අඩු වෙනකොට මේ හිතට කරගන්න දෙයක් නැති වෙනවා නිකන් හරියට කූඩල්ලට ලුණු ගැහුවා වගේ. එහෙම නැත්නම් ඩ්‍රැකියුලාට කුරුසේ ලකුණු ඇල්ලුවා වගේ. පිස්සු බල්ලෙකුට වතුර දැම්මා වගේ. ඉතින් ඒක වෙනකොට අපේ හිතට හරි අසහන සීලී තත්යක් එනවා. මොකද නිවනට කිට් වෙන්න නිසා. කෙලස් එනකොට නම් එයා කරන දේ දන්න. ඉතින් ඒ නිසා බුදුරජාණන්සේ අපිට දෙනවා මේ කෙලස් අඩු කරන ක්‍රමයේ අපි අහන්නේ බුදුන් කියන දේද මායя කියන දේද කෙලස් කියන දේද නැත්නම් සම්මාදිට්ඨියද කියලා බැලුවොත් කරන්න පුළුවන් ජඩ වැඩ සේරම කරලා තමයි අන්තිමට තමයි බුදුහාමුදුරු කියපු දේ අහන්නේ. එතකම්ම කර්ම ගෙවීමක් සිද්ධ වෙනවා. අත්දැකීම් එකතු වීමක් සිද්ධ වෙනවා. භාවනායි ටික ටික ටික ටික ඉදිරියට යනවා. ඉතින් ඒක නිසා ඒ වෙන හුදකලාව ඒ වෙන මේ ලෝකේට තියෙන කැමැත්ත ලෝකෙට කියන්නේ මුළු සියල්ලටම කැමැත්ත නැති වෙගෙන යනකොට ඒකට අනුග්‍රහකරන කිසිම විශ්වවිද්‍යාලයක උගන්වනවා මම දැකලා නැහැ. තියෙන්නෙම කාමේ වඩන වැඩ. එකින් එකට එකින් එකට අගිනි අඟුරක් අතින් අතට මාරු කරක ඉනවා වගේ. ඒ මට හරි පුදුමයි. මේ වගේ දෙයක් අපිට දවසකින් දෙකකින් ගන්න පුළුවන්. ওই විරාගය ඇති කරගෙන ඉච්ඡිත කල්යන්නේ නමුත් ප්‍රශ්න තියෙන්නේ මේක ආරසා කරන්න එක අනුපාලනය කරන්න ඒකට අනුග්‍රහ කරන්න තමයි දන්නේ නැත්තේ. ඒක මොකේ හිටලා තියෙනවද කියලා ඒ ඒ විචල්්‍ය සාධකේ මොකේ හිටලා තියෙනවද කියලා කියන්න බෑ. ඥාන පරිමේකමේද පැවිදි උපවිදි ක්‍රමේද උගත් ක්‍රමේද මොකේකවත් නැහැ. ඒ නිසා කොයි වෙලාවක හරි ඒක තේරුම් කරගත්තොත් ඒක නවමුයි. කොපි කරලා බෑ. ඒ වගේම තමයි මුල් ප්‍රදේශයේ කියනවා මේ සක්මනකට වැඩි පොලොක් හම්බ වෙන අපි කොච්චර වාසනාවන්තද. අපි කොච්චර ඉඩම් පූජා කරලා නැතිකමක් තියනවද කියලා බලන්න. සක්මනක් දැකලත් නැහැ. වැලි සක්මනක් කරගන්න හම්බ වෙන්නේත් නැහැ. ඉතින් හම්බ වෙච්ච වෙලාවේ බත් වේලක් හම්බුණා වගේ. මට ඥානාරාම ස්වාමීන් වහන්සේ පිළිබඳ ලොකු ගෞරවයක් තියෙනවා. මේ ලෝකෙට සක්මන හඳුල්ලා දුන්නා. හඳුල්ලා දුන්නා කවුරුත් කරන්නේ ස්වාමීන් වහන්සේ උඟු වැඩි කල ජීවත් උනේම දානේ වළඳපු ගමන් පාත්‍රයේ හොදන්නවත් ඉන්න ගැලීම දක්වලි. නව ලෝකේ අපවත් වෙන්න ඉස්සලා දවසේ මට කිව්වා මේ මට අත්‍යවශ්‍යයි සක්පම් කරගන්න බලන්න කියලා කොරිඩෝගේ කවුරක්වත් නැති වෙලාව. වත්තම් කරගෙන දෙන්නේ එහාට මෙහාට ඇවිද්දා එළියේ පහලක ඉඳලා සක්මන් කරගත්තා නම් ඒ වෙලාවේ ලෙඩ සනීපයි. නෝ කරගන්න බැරි වුණා. සක්මන් කරගන්න ඉඩ නැහැ. ඉතින් ඒ නිසා වැලි පොලවක සක්මන කියලා කියන්නේ අන්ති සුඛෝපභෝගී වැඩක්. ඒක භාවනාවමයි. අද බලන්න කොච්චර දුර්ලභද කියලා. දැන් කොළඹ හදලා තියෙන වැලි පාරවල්. මේ අමනියෝ කික් සපත්තු දාගෙන ඒක ඇවිදින්. මට ගහන්න හිතෙනවා මෙච්චර අමාරුවෙන් හිතලා බැලලා වැලි පොලවක් හදලා දුන්නාට පස්සේ ඒකට ලාඩම් ගහන්න නැතුව යන්න බෑ. හරක් වගේ. එහෙම කියනක වටින්නේ නැහැ. කොළඹ ඉන්නේ ඉති වැඩගත් මහත්තුරු නෝනලා. කරන්නේ අමන වැඩ. මේ වැලි පොලොක් පා ගන්න තෙවුන්ට ණය නැහැ. මේ පොළොමහි කාන්තාව ණය නැහැ. මේ පොළොමහි කාන්තාවේ සපත්තු සෙරපු නැතුව ඇවිදිනවා කියන්නේ ඇඟේ තියෙන ටෙන්ෂන් එක එහෙම බහිනවනේ අර්ත් වෙනවනේ. මේ මැෂින් එක අර්ත් කිරුවේ නැති වුණොත් ස්ටැටික් කරන්ට් එකක් ඇවිල්ලා අපිට ටෙන්ෂන් නැගිනවා. පොඩි උඹරණ දැකපුවම අත් දෙකම කකුල් දෙකම වැලිමිරි කරනවා. ඌට මොලේ තියෙන මේ නාකියන්ට නාකිච්චන්ට වගේ නෙමෙයි. ඒකවල අරූට කියනවා අපෝ විස බීජනවා අත ගන්නපයි කියලා. අම්මගේ නීති මෙව්වා. පොළවේ ඇවිදින්න සපත්තු දෙසපු ගලවල දාන්න මේ කට්ටිය කකුල් වල මයිල් ඇවිල්ලා. යටිපතුලේ මයිල් ඇවිල්ලා ඉතින් ඇවිදින්න බෑ. පොළවේ යන්න ලයිසන් නැහැ. පව් කියලා හිතෙනවා සිංහලයට වෙලා තියෙන දේ. ඒ නිසා මේ ලනුපැදුර දීලා තියෙනවා අපේ දෝෂ. අන්නර උඩට බලයල්ලා. ඉල ධක්මන අතු ගල ධක්මන් කරපල්ලා. මේ මැද මිදුලත් අතල දීලා තියෙන්නේ. එක් එක් කරන්නේ. වැඩිම අර ලනුපැදුරු මල්ලාගෙන නගලනවා. ලනුපැදුරු නරක නැහැ. සිමෙන්ති පොළොට වැඩිය හොඳයි. නෝ හොඳටම තියෙන අන්ත සුකෝපභෝගී තමයි මේ වැලි පොළොව. ඒක කරලා බලන්න කොච්චරක් අපි නැවත ළමා වියට යනවාද කියලා. ඇලිසෙල්ලම්පත් වෙනවා වගේ. එතකොට ওই හිස්තන ওই නිදිමත ගතිය එච්චර දුර නැහැ. ප්‍රශ්න තියෙන එක කොහොමද අපි අරසා කරන්නේ? කොහොමද අපි ඒක අනුග්‍රහ කරන්නේ? කොහොමද ඒක අපි අනුපාලනය කරන්නේ? කිසිම පොතක කිසිම විශ්වවිද්‍යාලයක උගන්වන්නේ නැහැ. මේකට බුදුරජාණන්සේ දෙනවා නිබ්බිදා කියලා වටිනා විපස්සනා ඥානයක්. වින්දනයක් කරන්න බෑ. නිර්වින්දනයකට වැටෙනවා. මෙන්න මේක සතියට ලක් කරන්න. ලක් කළ පුළුවන් තරම් වෙලා ඒක වැඩි කිරීම සඳහා ඒ නීරස භාවය හෝ කම්මැලිකම හෝ දින මොන මල දානයක් හරි කියන්නේ. මේ නිබ්බිදාව පුළුවන් තරම් අත්දකින්න කියන එකයි කියන්නේ. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සක්මන් මළුවේ කෙළවර සිටගත් මම මා දැන් මෙතන සිටගෙන සිටින්නෙමි ලෙස සිතා සතිය ගත තුලට රඳවා ගතිමි. ඉන්පසු දකුණ වම ලෙස සිතමින් පාද තබමින් සක්මන් මළුවේ යන අතර පාදවල පහත කොටසට සතිය යොමු කළෙමි. යටිපතුල පොළවට විලුඹේ සිට ඇඟිලි අග දක්වා ස්පර්ශවන විට දැනෙන ආකාරය එනම් වැලිවල රළු සිනිඳු තෙත් සිසිල් ආදී ලක්ෂණ දකිමින් ගමන් කළෙමි. මෙලෙස සක්මන් කරන විට ඇසෙන ශබ්ද, පෙනෙන රූප සඳහා ප්‍රතිචාරයක් දැක්වේ නොදැක්වේමි. එසේ සක්මන් කරන විට වරින් වර සිතවිලි පැමිණියත් නැවත නැවතත් යටිපතුලේ දැනීම වෙත සිත සතිය යොමු කළෙමි. මෙලෙස විනාඩි 15ක් 20ක් පමණ සක්මන් කරන විට පාදවල දැනීම හෙවත් පොළවේ යටිපතුල ස්පර්ශය හොඳින් දැනීමත් සිතට සිතවිලි ඒම නැවතීමත් සිදුවිය. ආයාසය අවම මට්ටමක තබා සතිය යටිපතුලේ යටිපතුලේ දැනීමට යොමු කරගත හැකි විය. ඉන්පසු යටිපතුලේ දැනීම පමණක් දකිමින් චේතනා විරහිතව සක්මන් මළුවේ ගමන් කිරීමට සිදු කෙරිනි. මධ්‍යම වෙහෙසකින් ඉබේ යැවෙන්නාක් මෙන් ඇවිදීමක් එහෙත් සතිය යටිපතුලට රැඳවීමක් සිදු විය. සමතලා පොළවක සෙමෙන් බයිසිකලයක් පැදගෙන යන්නාක් මෙන් සක්මන සිදු කෙරිනි. පය භාගයක් පමණ මෙලෙස සක්මන සිදුවන විට හිසේ සංවේදනා ඇතිවිය. හිසේ කන් ප්‍රදේශයේ හිරි වැටුණාක්සේ දැනිනි. හිස ඉහළ කොටසේ නලියන්නාක් මෙන් ස්වභාවයක් දැනිනි. වරින් වර අතක ඉහළ කොටසේ චංචල දැනීමක් සිදුවිය. මෙලෙස විනාඩි 45ක් පමණ සක්මන සිදුකොට පර්යංක භාවනාවට යොමු වෙමි. මෙම ක්‍රියා ක්‍රියා අවයවයේ අඩුපාඩු ඇතොත් පෙන්වා දෙනු මැනවි. සක්මන දියුණු කර ගැනීමට ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් පතමි. මේකේ අවස්ථා තුනක් විතර පෙන්වන්න පුළුවන් අපි මෙනෙහි කරමින් මානසිකාර යොදවමින් ආයාසයක් යොදවමින් සක්මන් කරන වෙලාව ටික වෙලා ගියාම අඩුම ආයාසයකින් සක්මන පුරුදු වෙන එක අන්තිමට අනායාසව සක්මන වෙන්නයි. ඉතින් මේකෙදී සක්මන් භාවනාව පටන් ගන්න මේ අනායාස අවස්ථාවේ තමයි. එතෙත් වෙනකන් අපි අර පුහුණු කරන එක කරන්නේ. මේ ගෙපල සුද්ධ කරන එක තමයි. ගොඩනගිට පටන් ගන්නෑ. ඒ නිසා භාවනා කරලා කරලා කරලා සක්මන් හුරු කරගෙන කරගෙන කරගෙන ඒ අනායාසයෙන් සක්මන් කරන වෙලාව. එතකොට තේනවා සක්මන වෙනවා මම ඕනේ නෑ. මෙහෙවීමක් කරන්න ඕනේ යනවා. ආන්නේ වෙලාවේදී පූර්ණ අවදියකින්. ඒකේ ලියවිලා තියෙන වාක්‍ය අනායාසයෙන් পায়ට හිත ගියාට ඒක පිළිබඳ අවබෝධය තියෙනවා. ඒකට කියනවා අප්‍රමාදේ කියලා. පූර්ණ අවදියෙන් බලන ඉන්න වයින් කරබෝනික් එක වගේ එහාට මෙහාට යනවා. ඒක දිහා පූර්ණ අවදිකෙන් බලනට සියල්ලම හේතුඵල ධර්මයක් විතරයි. මමෙක් නැහැ. මේ මේ මේ දේශනා මේ මේ දේවල් සිද්ධ වෙනවා යන්න පටන් ගන්න. එතකොට කිසිම දවසක එහෙම චිත්තක්ෂණයක ආතතිය හිටින්නේ නැහැ. අසහනෙ හිටින්නේ නැහැ. මානසික රෝග හිටින්නේ නැහැ. කායික රෝගයක් වත් හිතින්නේ නැහැ. ඔකට කියනවා පස්සද්ධිය කියලා. ওই පස්සද්ධි චෛසිකයේ එක පොලක සඳහන් වෙනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල. ඒ හම්බෙන්නේ බොජ්ජංග ධර්ම වල. ඒකයි බොජ්ජංග පිරිත් කියන්නේ කියන්නේ. බොජ්ජංග පිරිත් කියලා කෙරුවත් ඇති වැඩක් නැහැ නේ. භාවනා කරලා පස්සද්ධිය ලැබලා නැත්තම් බොජ්ජංග වක්කල මොනව කරන්නේ? බොජ්ජංග වල වෙන මේ සියල්ල සංසිද්ධට පස්සේ සියල්ල ඉබේ සිද්ධ වෙනවා. හේතුඵල ධර්මයක් විදියට අවුලක් ආපු වෙලාවේ ඔලුවට දාන්න ඒ මොහොතක්. ඒක ලෙඩ සනීපේනවා. කායික මානසික ලෙඩ සනීපේනවා. ඒ නිසා ටික දවසක් යනකොට තේරෙයි සක්මන්ට යනකොටම ඉබේම සිද්ධ වෙනවා. ඒක හරියට නිකන් අම්මගේ උඩකට ගිය පොඩි එකා වගේ. පැලැස්තර ගිය හාවා වගේ. පැලැස්තර ගිය මුවා වගේ අමතර දෙයක් නෑ ඉබේම සිද්ධ වෙනවා. අන්න එතකොට තේරෙන පටන් අර ගන්නවා සක්මන් කරන්න හම්බ වෙනවා නම් එහෙම සක්මන් කරන ඔක්කොම කායික මානසික ලෙඩ සුව වෙනවා. දැන් මිනිස්සු හිතන්නේ ධක්මන කියන්නේ අපරාධ කාලේ නාස්ති කිරීමක්. භාවනා කියන්නේ අද්දක බැඳගෙන ඉඳගෙන ඉන්න එක. ඉතින් ඒගොල්ලෝ කියනවා අයියෝ හම්බෙච්ච වෙලාවේ සක්පම් කරන්නවා කියලා කියන්නේ නිකන් ගණන් ගන්නෑ. ඉතින් භාවනාව ඒගොල්ලෝ ගණන් ගන්නෙත් නෑ. භාවනා තියෙන්නේ ඔතන. දුරදිග ගමනකට ගැම්ම දෙන්නේ සක්මනේ. සිංහලයා වැටුනේ. ජාතියක් වශයෙන් වැටුනේ. සක්වන්න නැති වුණා. ගිහිල්ලා බලන්න අනුරාධපුර පොළොන්නරුවේ රහතන් වහන්සේලා වැඩ සිටපු හැම තැනකම අද කාලේ මේ ගොඩනැගිල්ල හදනවා වගේ ගොඩනැගිලි හරි ගැසලා දීලා තිනවා සක්මන් මළුව මහතිරුණාන්තෙට තාම තියෙනවා ඇත්තුන්ට හොල්ලන්නත් බෑ සුද්දට හොල්ලන්නත් බෑ පරංගියට හොල්ලන්නත් බෑ ලන්දේසිකාරට හොල්ලන්නත් බෑ ඒ නිසා සක්මන වැඩිකරන්න කරලා කරලා අනායාස සක්මන්ට ගියාට පස්සේ තමන්න තේරෙන්න පටන් අරගෙන කොච්චර සරල දෙයක්ද භාවනාව කියන්නේ කොච්චර විනෝදාංශයක්ද? තටමන දෙයක් නෙවෙයි. හැබැයි තටමලා තමයි එතෙන්ට යන්නේ. ඒ නිසා අපි මුලින් මුලින් තටමන්න කියනවා. නැත්නම් ඒ දිගටම තටමන නෙවෙයි. අර හුරු වෙනකන්. ඊට පස්සේ නිමෙ ඊට පස්සේ තේරේ ආනපානෙත් තටමන්න එපා. නිකං වැටෙන හුස්ම දිහා බලන එකයි තියෙන්නේ. දත් මදිනකොට තටමන්න එපා. දත් මදින දිහා බලන්න. බත් කනකොට තටමන්න එපා. දිව හපා ගන්න එපා. බත් කන හැටි දිහා බලන්න. නානකොට තටමන්න එපා. නාන හැටි දිහා බලන්න. දවස පුරාම සිද්ධි අපිට පුළුවන් බුදුජානනාථ කියනන කක්ක කරනකොට ඒක දිහා බලන්නේ කියලා. චූ කරනකොට ඒක දිහා බලන්නේ කියලා. උච්චාරපස්සාවකම් මේ සම්පජානකාරී හොදී. හරි ෂෝක් එකට තේිනවා නිකන් හරියට Nobel Prize එක හම්බ වෙනවා වගේ කක්ක පැත්ත පැත්තේ ඉරිට යනකොට. බුදුම සාන්තියක් නැතියි. අපිට ගණන් උගන්න උගන්නපු සර් කියනවා කතෝලික ගහනවා හරියට. මේ උඹලා කිව්ව ඔය විමුක්තියක් මට තේරෙන්නේ එකම විමුක්තිය චූ කරන්න ඕනලා චූ ටික පිට වෙනකොට අන්න ඒක නම් හොද්දටම තේරෙන විමුක්තිය. කක්ක කරන්න ඕනලා කක්ක කැල්ල එළියට යනකොට නිකමට හිතන්න බස් එකේ ඉන්නකොට එහෙම එළියට ගියෙත් එහෙම. මල කෙලියයිනේ හති කරගත්ත ඔක්කොම චරිසාතික ඔක්කොම ඉවරයි. කක්ක කරනකොට කක්ක බලක ඉන්නවනේ ෂෝක් මේ. ඉතින් මේ ටික වෙන්න ඇරලා බලන්න තාචිනද ප්‍රශ්න? ඒකේම දෙවෙනි කොටස ආනාපාන සතිය. ඒක ඉවරක් කරන්න බෑ. ඔබ සුත්තර ආනාපාන සති භාවනාව. භාවනාව සඳහා සුදුසු පරිදි හිඳගෙන දැන් මම මෙතන යයි සිතා සතිය ගත තුලට රඳවා ගතිමි. ඉන්නා ඉරියව්ව නුසුදුසු සුදුසු බව පරීක්ෂා කර බලා ශරීරයේ ඉහළ කොටසට සතිය යොමු කළෙමි. ආස්වාස ප්‍රස්වාසයේ සිදුවීම නිරීක්ෂණය කරමි. ආස්වාසය හා ප්‍රස්වාසයේ ස්වභාවිකව සිදුවීමට ඉඩදී පැත්තකින් සිට වෙනත් කෙනෙකු නිරීක්ෂණය කරන්නාක් මෙන් එම ක්‍රියාවලිය පිළිබඳ විස්තර බැලුවෙමි. ආස්වාසය නාසයේ කෙළවරේ කොටසේ වැදීගෙන ඇතුළට යාමත් එවිට බඩ පිම්බීමද දැනිනි. සති නිමිත්ත නාසය කෙළවර ඇති බව වැටහුණි. ප්‍රස්වාසයේ සිදුවන විට බඩ හැකිලීම දැනුනි. ආස්වාස වාතයේ සිසිලස හා ප්‍රස්වාස වාතයේ උණුසුමද දැනිනි. මෙලෙස ආස්වාස ප්‍රස්වාසයේ දෙස නිරීක්ෂණය කරමින් සිටින විට ආස්වාසයේ දිග අඩු වී එය කෙටි ප්‍රාස් කෙටි ස්වභාවයක්ද ප්‍රාස්වාසයක් බවට පරිවර්තනය විය. පැහැදිලි නැහැ මේ කාලයේදී ඇසෙන ශබ්දවලටද වරින් වර පැමිණෙන සිතුවිලි වලටද ප්‍රතිචාර දැක්වෙමි. මෙසේ විනාඩි 15ක් 20ක් පමණ සිටින විට ආස්වාස කය සම්පූර්ණයෙන්ම පැහැදිලිව දැනෙන්නට විය. එනම් සුලන් රැල්ල ලොකු වී එන්නක් මෙන් දැනිනි. ආස්වාසයේ සහ ප්‍රස්වාසයේ මුලැමැද අග ලෙස නිරීක්ෂණය කළෙමි. සිතුවිලි පැමිණීම නතර විය. ආනාපානය පිළිබඳ සත්‍තිමත් වී ගත කළෙමි. ඉන්පසු හිසේ සංවේදනා දැනිනි. හිසේ ඉහළ සහ කන් ප්‍රදේශයේ හිරිවැටීම් ශරීරය හරහා තරංග ලෙස චංචල වීම වරින් වර උනි. ශරීරයේ බර ස්වභාවයක් ශරීරයේ සිසිල් වීමද දැනුනි. ආස්වාසය හා ප්‍රස්වාසය කෙටි වී ඒ දෙකම වෙන්කොට හඳුනාගත නොහැකි විය. ආස්වාසය වදින තැන නොදැනේ. බඩ පිම්බීම ආදීද නොදැනේ. හොඳ සවිඥානක බව ඇත. කෙටි ආස්වාස ප්‍රස්වාස දුරින් ඇතිවන්නාක් ලෙස පෙනේ. මුහුණේ නලියන ස්වභාවද කූඹි දුවන්නා ලෙස දැනීමද ආදියද සිදුවේ. මෙලෙස පැයක කාලයක් ආනාපානය ගතකොට නිමා කළෙමි. මෙම භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. මේක රචනය ඊට වැඩිය ගුණයක් එනවා. සති ධාරාව එක දිගට පවත්වාගෙන යන ගම දෙතුන් සැරයක් ওই විදිහට ලියන්න බලන්න. එතකොට ඔච්චර වටපිට යන්න ඕනේ නැහැ. කෙලින්ම ලස්සනට රචනාව ඉදිරිපත් කරන්න බලවා. ඒක හිතේ ගුණයක්. භාවනා ගුණයකට වැඩි. ඒක හැබැයි භාවනාවට පස්සේ හරියට උදව් කරනවා. ඒ නිසා ඉදිරිපත් කිරීම තව රිෆයින් කරන්න පුළුවන් සුද්ධ කරන්න පුළුවන් ඉස්සරහට යනකොට ඒ නිසා ලියලම හුරු කරගන්න එක ලොකු sannivedanaye සහ ඉදිරිපත් කිරීමේ ලොකු දියුණුවකට හේතු වෙනවා තව ප්‍රශ්න කමඨහම් ප්‍රශ්න පහක් තියෙනවා ධර්ම ඊයේ ධර්මදේශනා සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ කමඨහන් එක් නතර අහලා නතර කරමු. අනෙක් පහ තියාගම හෙටට. ධර්මදේශනාව සම්බන්ධ ප්‍රශ්න විතරක් අහන්න. විතරක් අහන්න. ඉංග්‍රීසියෙන් තියෙන ස්වාමීන් වහන්සේ. Dear ස්වාමින් වහන්සේ, during yesterday's Dhamma talk Dhamma Desana you mentioned Sasava Sammadhitti and Anasava Sammaditti. I have been wondering for some time whether the asavas are directly accessible through meditative contemplation. It doesn't seem to be the case in my own practice that is not because the asavas are absent. It seems that the sutras only speak of direct knowledge with with regard to the asavas in the case of arahat. And arahat knows retrospectively that they have been eradicated. වරහන් ඇතුලේ within bracket Kinasava. Are you aware of any sutta or abhidhamma evidence that points to the possibility of seeing or knowing and seeing the asavas while they are present or at meditation instruction that would point in that direction with metta and respect. Uh, specifically, Majjhima Nikaya Chattarisika, Maha Chattarisika Sutta is talking about... Sorry, sorry. What again? Okay, so... Maha Chattarisika Sutta is talking Asava, Punya Bhagya, Upadivepakka, uh, anasava lokuttara magganga that indicates the pathfinder up to the sotapanna magga they are developing kind of a direct uh, or correct view samadhi but still uh, defiled and after that jumping to the other side there's a kind of a sammaditi anasava arya anasava lokuttara magganga or the second sutta Sabbasava Sutta, and they are also very clearly indicate Janto bhikkave pastato asavana khayang vadami. So that means asava, punya bhagya, upadivepakka, he is the only person see asava that tains as and when it arises, but no fear, no negativity, no inferiority, so that it become a, the wider view, it becomes the broader view, samadhi. Other people, whenever they see their asava, they become very regretful, hateful, and they try to hide it. So these are the three stages. People, those who are hiding and hateful and negative, they are called putujjana. Those who people see asava and very happy, now I can see the asava under my very nose, they become sutavariya savako or kalyana sappurisa. And then when you go to the other side, uh, you can see things without that kind of taints and this thing, anasava. So therefore, it is happening in three style, three tiers, three stages. So each and every one of us in one or the other stages. <laughs> ඒතකොට අපි ප්‍රශ්න පහක් කල් තිබ්බා. මොකද අපිට සක්මන් කරන්න වෙලාව ඕන නිසා හැබැයි කරුණා කරලා මේ හෙට පටන් ගන්නකොට මේ ප්‍රශ්න පහෙන් පටන් අරගන්න කියවපු ප්‍රශ්න ආයෙ ගන්නවා. ගාක් වෙලාට කරන්නේ අර ප්‍රශ්න පහ පැත්තකට දාලා ආයෙත් කියවපු ප්‍රශ්න පහකින් පටන් අරගන්න. එතකොට දැහැින වෙලාවක් යනවා පෙට්‍රෝල් පිච්චෙනවා. ඒ නිසා ඒක තිබ්බොත් ඒක මේ වැඩමුළු නායකත්වයේ දෝෂයකට වැටෙනවා. ඒ නිසා වැරදිච්ච ලියාගත්ත මේ අද ඉදිරිපත් කරගන්න බැරි ප්‍රශ්න ටිකෙන් අපි හෙට පටන් ගන්නවා. ඒකට ටික පිළිබඳ අපි සමාව ඉල්ලා හිටිනවා මේ සක්මනට වෙලා තියාගන්න ඕන නිසා නමුත් මම හිතනවා ගොඩක් අහපු නැති නැති ප්‍රශ්න වලටත් උත්තර අහපු ප්‍රශ්න හරහා ලැබෙන්නේ නැති කියලා ඒකෙන් සතුට වෙලා යන් අපි හෙට පටන් ගන්නකොට පටන් ගන්න කරමු කල්තබු ප්‍රශ්න වල ඉතින් මේ සමගම අපේ ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙල නිමාව සටහන් වෙනවා අපි වෙලා ගන්නවා සක්මනට නැවත රැස් වෙනවා අවස 3ට අපි මේ સમાપ્ત කරනවා සත් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි